සතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සරණ කාලෝ අයං බදංතා ධම්මස්සරණ කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවත අරහත සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස දේහි බලේහි සමන්නාගතත්තා තයෝච සංකාරාණං පටිප්පත්තද්දයා සෝලසය ඥානචරියායි නවහි සමාධිචරියායි වසී භාවගතා පඤ්ඤා නිරෝධ සමාපත්තිය ඥානං තේ පින්වත්නි මේ නෛර්යානිකෝ ගෞතම බුද්ධ ශාසනයේ ඥාන සමාපatti ඵල සමාපatti නිරෝධ සමාපatti කියලා සමාපatti තුනක් තියෙනවා. මේත කලින් ඥාන සමාපatti ඵල සමාපatti පිළිබඳව ධර්ම දේශනයක් කරන්නට යෙදුණා. අද නිරෝධය සමාපත්තිය පිළිබඳව විස්තරයක් කර දීමටයි බලාපොරොත්තු වන්නේ. දේශකයන් වහන්සේලා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය සූවිසි මහා ප්‍රත්‍ය ධාන මාර්ගඵල ආදී වශයෙන් විශිෂ්ට ධර්ම දේශනා කරනවා ශ්‍රාවකයෝ මේ හැම ධර්මයක්ම අවබෝධ කරගන්නව නෙවෙයි ඒ ධර්මයන් පිළිබඳව දාම් දැනුම ධර්ම ඥානය වැඩි දියුණු කරගන්නවා. මේ දේශනාවත් එහෙමයි. ශ්‍රාවකයන්ට නිරෝධ සමාපත්තිය කියන්නේ මොකද්ද? ඒකට සමවදින්නේ කවුද ආදී වශයෙන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා දහම් දැනුම වැඩි දියුණු කර ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම මේ දේශනාවේ සමත විපස්සනා පිළිබඳවත් කරුණු විස්තර වෙනම භාවනා කරන අයට නම් ඒක බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. භාවනා නොකලත්තේ ධර්මය හැම දිනාටම ඊටාම ප්‍රයෝජනවත් ඒ නිසා හැම දිනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණේ කරන හැටියට මතක් කරගන්න. මේ ධර්ම දේශනාවේ දායක පින්වතුන් පිරිසක් ඉන්නම මැදිරියටත් පැමිණලා ඉන්නවා ඒ පින්වතුන් සමස්ත දිවයින පුරා අස්සක් මුල්ලක් නෑර බුදුරජාණන් වහන්සේගේ මధుර මනෝහර ධම්මඬ පතුරවන්නට තමයි මේ දායකත්වයේ දරන්නේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට බණහන්නට මග පාදා දෙනා මේ දායක දායකා පිරිස. ඒ නිසා ඒක ඊ타ත්ම වටිනා උදාර පින්කම. ඊළඟට අපි බලන්නට ඕන මේ දේශනාව සඳහා මාත්‍රකා වශයෙන් තබාගත් විස්තරය. ධම්සනේවේ සරියොත් මහ රහතන් වහන්සේ වදාළ දේශනයක් තමයි අද ඉදිරිපත් කළේ. දේහ බලේ සමන්නා ගතත්තා. බල දෙකකින් සමන්විත වූ බැරි. සයෝච සංඛාරාණං පටිප්පස්සද්ධිය. සංස්කාර තුනක් සංසිඳවාලා සෝලසේ ඥානචර්යාහි සලස් ඥානචර්යාවක නවහි සමාධිචර්යාහි නව සමාධිචර්යාවකින් වශේ භාවගතා පඤ්ඤා වශේ බවට ගිය ප්‍රඥාව නිරෝධ සමාපත්තිය ඥානං නිරෝධ සමාපatti ඥානය. මේ දේශනාවේ සරල තේරුම. ඊළඟට අපේ දේශනාවේ කාණ්ඩෙන් කාණ්ඩේ හොඳින් තේරුම් ගන්නට ඕන. මුලින්ම වදාලා දේහි බලේහි සමන්නාගතත්තා කියලා. ඒක තේරුම බල දෙකකින් සමන්විත වූ බැව. මොනවාද මේ බල දෙක? සමත බල විපස්සනා බල කියන දෙකයි. මේ සමත විපස්සනා කියන ධර්ම දෙක ආරම්භයේ පටන් නිර්වාණ අවබෝධය දක්වාම යන ඉතා වටිනා ධර්ම දෙක. සමබරව එක වියේ බැඳි ගොංගියවලක් මෙන් දිගටම මේ සමත විපස්සනා දෙක භාවනා මාර්ගයේ ගමන් කර. එහෙම වුණත් මුල් අවදියේදී ඒකට සමත බල විපස්සනා බල කියලා කියන්නේ නැහැ. හොඳට මේරීමටපත් වෙලා මුදුන් පැමිණියාම තමයි සමත බල විපස්සනා බල කියන මේ නම ලබන්නේ. අපි ඒ ගැන තව ටිකක් තේරුම් ගන්නට ඕන මුල්ම එක තමයි සමත බල. සමත කියලා කියන්නේ සමාධිය. කවුරුත් දන්නම සමාධිය උපදවා ගැනීමට කාමච්ඡන්ද ආදී නීවරණයන් ප්‍රහාණය කළ යුතුය. ඒවා ප්‍රහාණය කළ සමාධිය සමතය උපදමලා මේරීමටපත් කරගන්න. අන්න එතකොට තමයි සමත බල වෙන්නේ මේ කාමච්ඡන්දාදියෙන් කම්පානවන නොසැලෙන නොකලඹෙන නිසා තමයි සමත බල කියලා දේශනාවේ සඳහන් ඒ ගැන තව ඩිංගක් අපි බලනකොට නෙක්ඛම්මං අරියාණං නීයාණං කාමච්ඡන්தோ අරියාණං නීයාණාමරණ මේ නෛෂ්ක්‍රම්‍ය තියෙන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක්. කාමච්ඡන්දය කියන එක නිවන ආවරණය කරන ධර්මයක්. කාමච්ඡන්ද කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පට්ඨබ්බ කියන මේ පංචකාමයන් පිළිබඳව ඇලෙන බැඳෙන ගති. අපි මේ ජීවත් වෙන්නේ කාම ලෝකයේ. ධාන මාර්ගඵල නිවන් අරුණහම මේ ලෝකේ තියෙන සේරම කාමවත් ඒවට වස්තුකාම කියලා. ඒ වස්තුකාම පිළිබඳව තිබෙන ආශාව තමයි ක්ලේශකාම කියලා. මේ අප්‍රමාණ තියෙන වස්තුකාම බුදුරජාණන් වහන්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා පස්සාකාරයකින් වර්ග කළා දේශනා. ඒ වස්තුකාමයන් පිළිබඳව තිබෙන ආශාව කැමැත්ත තමයි ක්ලේශකාමය කියන්නේ. ඒ වස්තුකාම අපිට විනාශ කරන්න බෑ විනාශ කළත් ක්ලේශකාමී නැති වෙන්නේ නැහැ. වස්තුකාමෝ පරිඤ්ඤයෝ කිලේශකාමෝ පහතබ්බෝ කියලා කියේ. මේ රූපාදී පංචකාම ගුණයට ඇතුළත් වෙන වස්තුකාම සේරම පරිඤ්ඤය කියන්නේ පිරිසිඳ දැනගන්න ඕන අනිත්‍ය ආදී වශයෙන්. ක්ලේශකාමේ තමයි ප්‍රහාණය කරන්නට කියන්නේ. ඒ වස්තුකාමයේ පිළිබඳව ඇති වෙන ක්ලේශකාමය නෛෂ්ක්‍රම්මේ බලයෙන් ප්‍රහාණය කරනවා පළවා හරිනවා ඊළඟට අභ්‍යාපාදෝ අරියාණං නීයාණං ව්‍යාපාදෝ අරියාණං නීයානා බරණ අව්‍යාපාදයේ කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්මය. ව්‍යාපාදයේ කියන එක නිවන ආවරණය කරන ධර්මය. ව්‍යාපාදයේ කියලා කියන්නේ හිත නරක් වෙන ගතිය, ඒ වගේම නුරුස්නා ගතිය, නොයසිලිමත් ගතිය ඒක වැඩි දියුණු වුණාම තමයි ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය කියලා කියන්නේ. මුල් අවස්ථාව ව්‍යාපාද. මේ ව්‍යාපාදයට විරුද්ධ ධර්මය තමයි අව්‍යාපාදය. ව්‍යාපාද නොකිරීම කියන්නේ. ඒ අව්‍යාපාදේ බලයෙන් ඒ ව්‍යාපාදේ ප්‍රහාණය කරනවා පළවාහය. ආලෝක සංඥා හරියාණං නීයාණං තේන මෙද්දං හරියාණං නීයාණා බරණ ආලෝක සංඥාව ආර්යංගේ ඒ නිවනට පමනවන ධර්මය තේන මෙද්දය නිවන ආවරණය කරන ධර්ම සේන කියලා කියන්නේ හිතේ අකර්මණ්‍යක. මෙද්ද කියලා කියන්නේ චෛතසිකයන්ගේ අකර්මණ්‍ය බව. ඒ දෙකේ ප්‍රතිඵලය තමයි උදාසීන ගති, නිදිබර ගති ඇතිවි. ඉන්නේ සීන නිද්දය ආලෝක සංඥාවේ බලයෙන් ප්‍රහාණය ඒ වගේම ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා නොපසබට උත්සාහයත් මේ තීන මිද්දේ ප්‍රහාණය කිරීමට උපකාරක ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ වදාරලා මේ විදිහට ආලෝක සංඥා ආදීන් සීන මිද්දය ප්‍රහාණය කර අවික්ෂේප හරියාණං නීයාණං උද්ධච්ච ගොක්කොච්චං හරියාණං නීයානාමරණ අවික්ෂේපේ කියන එක මේ ආර්යයන්ගේ නිවනට පමනවන ධර්මය. උද්ධච්ච රුක්කුච්චේ කියන එක නිවන ආවරණය කරන ධර්මයක්. උද්ධච්ච කියලා කියන්නේ සිතේ විසිරෙන ගතිය. කුක්කුච්ච කියලා කියන්නේ තමන්ගෙන් වෙච්ච වැරදි වලටත් තමන්ට කරගන්න බැරි වෙච්ච යහපත් දේ පිළිබඳවත් හිතලා පසුතැවිලි වනක. ඒකට විරුද්ධ ධර්මයේ තමයි අවික්ෂේපේ හැටියට දේශනා කළා. අවික්ෂේපේ කියලා කියන්නේ සිත එකතු වෙන කැටි වෙන ගතිය. ධර්ම වශයෙන් ගත්තාම සමාධියම තමයි. පරික්ෂේපේ බලයෙන් මේ උද්දච්ච කුක්කුච්චේ ප්‍රහාණය කරන පළවාහරි ධම්ම වවත්තානං හරියානං නීයානං විචිකිච්ඡා හරියානං නීයානා බරණ මේ ධම්ම වවත්තාන කියන එක ආර්යයන් නිවනට පමුණුවන ධර්මයක් විචිකිච්ඡාම නිවන ආවරණය කරන ධර්මයක්. විචිකිච්ඡාම කියලා කියන්නේ හිතේ දෙගිඩියාව තුනුරුවන් පිළිබඳව හරියට නිගමනයකට බැස ගන්නට බෑ අර එහෙමද මෙහෙමද කියලා සැක සංකා ඇති වෙනවා. ඒකට කියනවා මේ මේ අවස්ථාවේදී මේ විචිකිච්ඡාව ඒකට විරුද්ධ ධර්මයේ තමයි ධම්ම වවත්තාන කිය. ධම්ම වවත්තාන කියලා කියන්නේ ධර්මයේනේ මනාකොට වෙන්කොට තේරුම් ගැනීම. ඒ ධර්ම වවත්තානේ බලයෙන් මේ විචිකිච්ඡාව කියන එක ප්‍රහාණය කරනවා පළවාහයි. මේකට තවත් එකතු වෙලා තියෙනවා ආනාපාන සතියේ පටිනිස්සග්ගානුපස්සනාව. පටිනිස්සග්ග කියන්නේ බහැර කිරීම අතහැර ගැනීම. ඒකට විරුද්ධ ධර්මයේ තමයි ආදානය කියනවා. ආදානය කියන්නේ මේ ලෞකික දේවල් බදා ගැනීම අල්ලා ගැනීම. එතකොට මේ පටිනිස්සග්ගානුපස්සනාවේ බලයෙන් ආදානය කියන මේ අල්ලා ගැනීම ප්‍රහාණය මේ විදිහට නෛෂ්ක්‍රම්‍ය අව්‍යාපාදය ආලෝක සංඥාව අවික්ෂේපය ධම්මවත්තාණය පටිනිස්සග්ගානුපස්සනා කියන මේවා බලයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදාන කියන මේ ධර්මයන් ප්‍රහාණය කරනවා පළවා මේ ප්‍රහාණය කළාම කාමච්ඡන්දාදීන් සිත කම්පණයටපත් වෙනවා. කැළෙන්නේ කැළඹෙන්නේ නැහැ. ඒ නිසා සමත බල කියලා කියනවා. ඊළඟට විපස්සනා බල. අනිත්‍යානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව ප්‍රහාණය කරනවා. දුක්ඛානුපස්සනාවෙන් සුඛ සංඥාව ප්‍රහාණය කරනවා. අනාත්මානුපස්සනාවෙන් ආත්ම සංඥාව ප්‍රහාණය කර. නිබ්බිදානුපස්සනාවෙන් ආලය ප්‍රහාණය කර. විරාගානුපස්සනාවෙන් රාගය ප්‍රහාණය කර. නිරෝධානුපස්සනාවෙන් සම සමුදය ප්‍රහාණය පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානය ප්‍රහාණය මේ විදර්ශනා මාර්ගයේ ගිහිල්ලා මේ අනිත්‍යාන වස්තනාදී බලයෙන් ඒ නිත්‍යාන නිත්‍ය වශයෙන් ගැනීම ආදී ප්‍රහාණය අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා කියන මේ ධර්ම හතේ බලය නිත්‍ය සංඥාව, සුඛ සංඥාය, ආත්ම සංඥාව, ආලය, රාගය, සමුදය, ආදානය කියන මේ ධර්මයන් ප්‍රහාණය කරනවා. එතකොට මේ විදර්ශනා හොඳට ප්‍රගුණ කළාම මුදුන් පැමිණියහම නිත්‍ය සංඥා ආදීන් කම්පාවටපත් වෙන්න සැලෙන්න හිත කලඹෙන්නේ නැහැ. ඒ නිසා තමයි විපස්සනා බල කියලා කියන්නේ. මෙන්න මේ දෙක තමයි සමත බල විපස්සනා. මේ සමත විපස්සනා කියන මේ බල දෙක ඉතා හොඳින් සම්පූර්ණ වෙන්නට ඕන. ඊළඟට වදාළ තයෝච සංඛාරාණං පටිප්පස්සද්ධියා කිය. සංස්කාර තුනක් සංසිඳවාලී. ඒ සංස්කාර කියනකොට දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට කුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාවේ සංඛාර කියන මේව තමයි අදහස් කරන්නේ. මෙතෙන්දී අදහස් කරන්නේ එව්වනේ. නිරෝධයට සමවදින ශ්‍රාවකයාට නිරෝධ වෙන ආකාරයේ සලකන. වාචේ සංස්කාර, කාය සංස්කාර, චිත්ත සංස්කාර කියලා තුන් ආකාරයකින් දේශනා කළා කියලා. වචේ සංස්කාර කියන්නේ විතර්ක ਵਿਚාර. කුබ්බේ විතක්කෙත්තා ਵਿਚාරෙත්තා පච්ඡා වාචං බින්දති කියලා දේශනාවේ තියෙනම මුලින්ම විතර්කයේ ඇති වෙලා තමයි පසුව වචන බවට පරිවර්තනය වෙන්නේ. අපි නිදසුණක් වශයෙන් ගත්තොත් දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන මේක මුලින්ම හිතේ පතුලෙවත් හිතේ යටවාග සියුම් මතය බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. විචාරක විචාර දෙකේ බලය. ඊට පස්සේ තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කටින් පිට කරා. මේ හැම වචනයකම මේ විදිය. අපි කතා කරන හැම වචනයක්ම මුලින්ම හිතේ පතුලේ වගේ ඇති වෙලා පසුව තමයි මේ කටින් පිටදේ. ඒ නිසා විතර්ක ਵਿਚාර වචේ සංස්කාර හැටියට සැලක. ඊළඟට කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රාස්වාද. මේ ආස්වාද ප්‍රාස්වාද කියන දෙක කය පිළිබඳව කය හා සම්බන්ධයි ඒකට බැඳිලා. ඒ නිසා ඒකට කාය සංස්කාර කියනවා. ඊළඟට සංඥා වේදනා කියන දෙක චිත්ත සංස්කාර ඒ සංඥා වේදනා දෙක හිතත් එක්ක ඒකට බැඳිලා තමයි පහළ වෙන්නේ. ඒ නිසා ඒ දෙකට කියනවා චිත්ත සංස්කාරය. මේ තයෝච සංඛාරාණං පටිප්පස්සද්ධා කියලා දේශනා කළේ මේ සංස්කාර තුනක් සංසිඳවයි. ඊගාවට දේශනාවේ සඳහන් වුණා සෝලසහි ඥානචර්යාවයි කියලා. සෝලස් ඥානචර්යාව. කියන්නේ ඥාන 16ක් තියෙන තේරුම. දැන් අපි කලින් සාකච්ඡා කළා අනිත්‍යානපස්සනා, දුක්ඛානපස්සනා, අනාත්මානපස්සනා, නිබ්බිදානපස්සනා, විරාගානපස්සනා, නිරෝධානපස්සනා, පටිනිස්සග්ගානපස්සනා. මේ හතර කියනවා සප්තානුපස්සනා. මේකට තමයි විවට්ටානුපස්සනා කියන එක ඇතුළත් කරනවා. දෙවට්ට කියන්නේ ලෞකික පැත්තෙන් මෙදෙලා ලෝකෝත්තර පැත්තට පරිවර්තනය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග විවට්ට කියන අට අනුපස්සනා ඥාන හටක් ඇටියට සැලකෙනවා. ඒ අට අනුපස්සනා ඥාන අටක්. ඊළඟට සෝවාන් මාර්ග ඥානේ ඵල ඥානය සතරදාගාමි මාර්ග ඥානේ ඵල ඥානය අනාගාමි මාර්ග ඥානේ ඵල ඥානය රහත් මාර්ග ඥානේ ඵල ඥානය මේ මාර්ග ඥාන හතරයි ඵල ඥාන හතරයි අටක් ඒ අටයි අර අනුපස්සනා ඥාන අටයි ඔක්කොම 16ක් වෙනවා මෙන්න මේ 16 තමයි සෝලසහි ඥානචර්යාය කියලා බදාන. ඊළඟට නවහි සමාධිචර්යාය. සමාධිචර්යා නවයක්. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන රූපීය ධාන හතරයි. ආකාසානංචායතන විඥානංචායතන අතින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන ඒ අරූපය ධාන හතරයි මේ අටට තියෙනවා අෂ්ට සමාපatti කියලා. මේ හැම ධානයක් පහළ වෙන්නම ඉස්සෙල්ලා ඇති වෙනවා උපචාර සමාධිය කියන්නේ. මේ අටපොළේම ඇති වෙන උපචාර සමාධිය. ඒ නිසා මේ උපචාර සමාධියත් එක් සමාධියක් හැටියට ගණන් ගන්නවා. එතකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන හතරයි ආකාසානාන්තරාදී අතරයි 8යි උපචාර සමාධියයි 9යි. නව සමාධිචර්යා කියලා වදාළ මෙන්න මේ ටික. වශේ භාවගතා පඤ්ඤා වශේ භවට ගිය ප්‍රඥාව තමයි නිරෝධ සමාපත්‍ය ඥානය කියලා හිතන් විස්තර ඊළඟට අපි තේරුම් ගන්නට ඕන මේ Nirodha Samapattiyයට සමවදින්නේ කවුද? කොහොමද මොකදයකට සමවදින්නේ? නිරෝධ සමාපත්තියට සමවදින්න අෂ්ට සමාපatti ලාභී අනාගාමි රහත් කියන ශ්‍රාවකයන් දෙන්නට පමණයි පුළුවන්. රහත් තුනත් අෂ්ට සමාපatti නැතිනම් නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. මොකද සමවදින්නේ? දින හතක් අචිත්තක වාසය කරා. ගල් පිළිමයක් තිබ්බා වගේ දින හතක්ම අචිත්තක වාසය කරා. කොහොමද සමවදින්නේ? මේ නිරෝධ සමාපත්තියට සමවදිනු කැමැති ශ්‍රාවකයා විවේක ස්ථානයකට පැමිණිලා සමාධි විදර්ශනා භාවනා කරන්නට කොහොමද ප්‍රථම ඥානේට සමවදිනම ඒකෙන් නැගී හිතලා විදර්ශනාව දෙවෙනි ධානයේට සමවදිනම එයින් නැගී හිතලා විදර්ශනාව තුන්වෙනි සමාධියට සමවදිනවා ධානයට සමවදිනවා එයින් නැගී හිතලා විදර්ශනාව හතරවෙනි ධ්‍යානයේට සමවදිනවා එයින් නැගී හිතලා විදර්ශනා කරන ආකාසානං ඡායතනයේට සමවදිනවා එයින් නැගී හිතලා විදර්ශනා කරන විඥානං ඡායතනයේට සමවදිනවා එයින් නැගී හිතලා විදර්ශනා කරන ඊළඟට ආකින්චඤ්ඤායතනයේට සමවදිනවා එයින් නැගී හිතලා විදර්ශනා කරන එතනින් නවත්තන. නේව සංඥා නාසඤ්ඤායතනෙට යන්නේ නැහැ. ආකෙන් සංඥායතනෙට සමාදීලා එයින් නැගී හිටලා විදර්ශනා භාවනා කරලා අදිෂ්ඨාන හතරක් කරන්නට ඕන. නානාබද්ධ අරිකෝපන සංගපතිමානන සත්‍යපක්ඛෝතන අද්ධාන පරිච්ඡේදකය මේ නානාබද්ධ අවිකෝපන කියලා කියන්නේ මේ Nirodha Samapattiyට සමවැදුනහම පිළිමයක් තිබ්බවාගේ දින හතක් පවතී. මේ අතරේ Tamange පාත්‍ර සියුරු විනාශ වෙන්න පුළුවන්. ඉන්න කුටියක් නම් ඒක විනාශ වෙන්න පුළුවන්. වෘක්ෂ මූලයක් නම් ඒකත් විනාශ වෙන්න පුළුවන්. වනලහබක් නම් ඒකත් එහෙමයි. ඉතින් මේ අදිෂ්ඨානය කරනවා. මගේ පාත්‍ර සිවුර වලට වේයන් ආදී සතුන්ගෙන් උපද්ද්‍රවයක් නොවේවා. සොරුන්ගෙන් උපද්ද්‍රවයක් නොවේවා. වාතයෙන්, ගින්නෙන්, ජලයෙන් උපද්ද්‍රවයක් නොවේවා කියලා මෙහෙම අදිෂ්ඨාන කරන්නේ. එහෙම අදිෂ්ඨාන කළාම මේ දින හත යනතුරු වේයන් ආදී සතුන්ගෙන් උපද්‍රවයක් වෙන්නේ නැහැ. සරුන්ට ගන්න බෑ. වේරම්භ වාතයක් හැමුවත් සිවුරු කොනක් අස්සල වෙන්නේ. දින්නක් ආවනම් වටෙන් ඇවිලීගෙන යනවා. ජල ගල්මක් ආවනම් වටෙන් ගලාගෙන යනවා. කිසිම උපද්‍රවයක් වෙන්නේ අපේ මේ රටේ හිටිය මහානාග කියන තෙරුන් වහන්සේ තමන්ගේ මෑණියන්ගේ ආරාධනයට ගමට වැටි. ගෙදරට වැඩියහම මෑණියෝ කැඳ ටිකක් පූජා කළා. උන්වහන්සේ දවල් දාණය දෙනතුරු එතන තිබුණ ආසන ශාලාවකට වැඩලා මේ කාලේ නියම කරගෙන අදිස්ථාන කරලා ඊට පස්සේ මේකට ගිනිගත්. තවත් ස්වාමීන් වහන්සේලා හිටියා උන්වහන්සේලා එහෙන් මෙහෙන් එළියට පැනගත්තා. මේ මහානාගතරණෝ පිළිමයක් තිබ්බා මගේ එහෙම ඉන්නේ. මිනිස්සු ගෙව්වා මහා කම්මැලියෙක් කියලා. ඔය මිනිස්සු ගුණ අඳුරන්නේ හොම තමයි. අදත් එහෙමයි, එදත් එහෙමයි. මිනිස්සු ගුණ අඳුරන්නේ නැහැ. මේ මහානාග තෙරුන්ටයි කිව්වේ කම්මැලියෙක් කියලා. ඉතින් ඔහොම ඇවිල්ලාගෙන ඇවිල්ලා තෙරුන් මහන්සේ වටකොල්ලා ගින්න නැවතුණා. මිනිස්සුන්ගේ හිතේ තවත් ඇවිලෙයි කියලා. කොහම වුණත් වතර ඉහළා හිටන් ගින්න නිවලා මහා ගුණවතෙක් කියලා. ඔන්න දැන් තේරුණා. වටේම මල් අතුරලා තේරම වට වෙලා වැඳගෙන ඉන්නවා. මේ මහානාග තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගේ හිටියහම වටේම මල් අතුරලා ඔක්කොම වට වෙලා වැඳගෙන ඉන්නවා. උන්වහන්සේට හරි සංවේගයක් ඇති වෙනවා. ලැජ්ජාවක් ඇති වෙන්නේ රහතුන් වහන්සේලා. මගේ ගුණ දැනගත්තා කියලා. උන්වහන්සේලාට තියෙනවා අධිගම අල්පේච්ඡතාවය කියලා ඒක. ඒ නිසා තමන්ගේ ගුණ දැනගන්නවට කැමති නැහැ. එදා සමමෑණියන්ගෙන් දහවල් දාණය වැළඳුවා වළඳලා මේ මහරාග පෙරොන් මහන්තමේ රටේවත් ඉන්නේ නැතුව වැඩ. පුවංගු දිවයිනට වැඩිය කියලා කියන්නේ. එහාට වැඩලා අප්‍රසිද්ධ වාසය කරනවා. මොකද මේ තමන්ගේ ගුණ ගුණවත්තු ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඒ තමන්ගේ ගුණ ප්‍රදර්ශනය කරන්නේ ගුණ නැති අය. උන්වහන්සේලාට තියෙනවා අධිගම අල්පේච්ඡ සාභේ කියලා එකක්. ඒ ගුණ ප්‍රදර්ශනය කළාම අනුන්ට කිව්වහම නොයෙක් දෙනා සිව්පසේ ගෙනවෙත් පූජා කරන හරියට ලාභ සත්කාර ලැබෙනවා ඒවා පිරිසිදු පුජ්‍යලයකට යෝග්‍ය නැහැ ඒ නිසා උන්වහන්සේලා තමන්ගේ ගුණ අනුන්ට දන්වන්නේ නැහැ සංගවා ගන්නවා ඉතින් මෙන්න මේක තමයි අර ලානාබද්ධ අවිකෝපන කියන අදිස්ථාන දෙවෙනි එක සංඝ ප්‍රතිමානය දැන් සංඝයා එකතු වෙලා විනය කර්ම කරන්න හෝ ලැස්ති වෙලා අහවල් ස්වාමීන් වහන්සේ කෝ කියලා අහන නිරෝධ සමාපත්තියට සමවැදිලා කියන එහෙනම් වහාම එන්න කියන්න කියලා පණිවිඩයක් කරා උන්වහන්සේ Nirodheට සමවදිනකොටම අදිස්ථාන කරගන්නවා සංඝයා කැඳෙව්වොත් මම යන්න ඕනේ. ඉතින් අර පණිවිඩකරු ඇවිල්ලා හටාඬ ඇහෙන සෙව්වේ ඉඳගෙන ස්වාමීනි ඔබ වහන්සේට වඩින්න කිව්වා කියනකොටමත් Nirodha සමාපත්තියෙන් නැගී සිටිනවා. සංඝ ආඥාවේ තරම් බලවත්. සංඝ ප්‍රතිමානනේ කියලා කියන්නේ ඒකයි. ඊළඟට සත්ව පක්කෝසන කියලා. හතර තුන්වෙනි එක. දැන් බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා විනයක ශික්ෂාවක් පනවන්න හෝ විශේෂ ධර්ම දේශනයක් කරන්න හෝ අහවල් භික්ෂුවකෝ කියලා අහන. නිරෝධ සමාපත්තියට සමවැදිලා කියනවා. වහාම එන්න කියන්න කියලා කියනවා. ඉතින් අර විදිහටම පණිවිඩකරු වෙනවා. දැන් උන්වහන්සේ Nirodheට සමවදිනකොට ශාස්ත්‍රෝන් වහන්සේ කැඳෙව්වොත් මම යන්න ඕන කියන අදිස්ථානයේ තබල තමයි Nirodheට සමවදේ. ඒ නිසා අර කටාඬ ඇන සෙව්වේ ඉඳගෙන ස්වාමීනි ඔබ වහන්සේට වඩින්න කිව්වා කියනකොටම Nirodha සමාපත්තියෙන් නැගෙසි. මේක තමයි සත්තු පක්කෝසන කියලා කියන්නේ. හතරවෙනි එක අධ්‍යාන පරිච්ඡේද කියලා. දැන් Nirodha Samapattiයට සමවැදුනහම දින හතක් එක සීරුවට ඉන්නා මේ පිළිමයක් තිබ්බවා. ඉතින් මේ දින හත Tamanට ආවිස තියනවද දන්නේ නැහැ. ආවස නැත්නම් එහෙම දින හත ඉන්න බෑ. ත්‍රිණිවන් පාන්න වෙනවා නම් මේ අතරදී නිරෝධ සමාපත්තියට බලයක් නැහැ පිරිනුවන් පෑම නවත්තා. ඒ නිසා නිරෝධ සමාපත්තියෙන් පිරිවන් පාන්න බැරි හේයින් ඒයින් නැගී හිටලා පිරිනුවන් පාන. ඒ නිසා තමන්ගේ ආයශමය දින හතක් පවතිනවාද කියලා බලන එක තමයි අද්ධාන පරිච්ඡේද කියන්නේ. මෙන්න මේ අදිස්ථාන හත. කලින් කියලා දුන්නා ආකෙන්චඤ්ඤායතනය සමාධියට සමවැදිලා එයින් නැගී හිටලා විදර්ශනා කළා මේ අදිස්ථාන හතර කරනවා. කරලා හිටන් ඊළඟට නේව සංඥා නා සංඥායතන කියන සමාධියට සමවැදිනවා. එහෙම සමවැදුනහම සම්පූර්ණයෙන් නිරෝධයටපත් වෙනවා. පළමුවෙන්ම වාචේ සංස්කාර නිරෝධ වෙනවා. දෙවෙනුව කාය සංස්කාර නිරෝධ ආස්වාද ප්‍රාස්වාද මේ උදරයේ මේ ස්වල්පයක්වත් සෙලවෙන ගතියක්වත් හිතෙන්නේ නැහැ ඔක්කොම නිරෝධද ඊළඟට චිත්ත සංකාර කියන සංඥා වේදනා නිරෝධ වෙනවා දැන් ඉතින් මේ නිරෝධ සමාපත්තියට සමවැදුනහම පිළිමයක් තිබ්බා වාගේ දින හතක් එක සීරුවට පවතී අර කලින් කරන ලද උපද්ද්‍රවය අදිස්ථාන නිසා මොනම උපද්ද්‍රවයක් නැත්පත් නැතුව දින හතක්ම වාසය මේම වාසය කළා තමයි හත්වෙනි දවසේ තමයි නිරෝධ සමාපත්තියෙන් නැගී මෙන්න මේක තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ මේ නිරෝධ සමාපත්තියට සමවැදුන ශ්‍රාවකයාට දානයක් දුන්නා නම් එදාම විපාක දෙනවා. දවසක් සරියුත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා පින්ඩපාත වඩිනා. උන්වහන්සේලා අන්තිම දිලිඳු හිඟන ගයක් බලාගෙන තමයි වඩින්නේ. උන්වහන්සේට දකින්න ලැබුණා මේ කුලියට හාන පොන්න කියන දුගිය. දුගිය හාන තැනට වැඩියා. පඳුරක් ළඟ හිටියා. මේ දුගිය හේතුව මේ ස්වාමීන් වහන්සේට දැහැටි දඬුව මනා වෙලා මගේ කියලා දැහැටි දඬු කඩලා පැන්න එහෙම පිළිගන්නවා. ඊළඟට වැඩිය පොන්න දුගියාගේ ගෙදරට වැඩියහම දැන් පොන්න දුගියාගේ භාර්යාව මේ ස්වාමියාට කෑම හදාගෙන එනවා. සරියොත් මහ රහතන් වහන්සේ හම්බෙලා තේරම පූජා කළා. උන්වහන්සේ බෙන් දීලා වැඩියා. ඉතින් මේ බිරිඳ ආපහු ගෙදර ගිහිල්ලා ඉක්මනට කෑම හදාගෙන ආම කුඹරට ඈතදම කිව්වා ස්වාමීනි හිත නරක කරගන්න එපා තරහ ගන්න එපා මම කලින්ම කෑම ගෙනාවා සරියොත්තරුන් වහන්සේට පූජා කළා අනේ හොඳයි කියලා සතුටු මමත් උදේ ජහති දඬුවේ පැනවි පූජා කළා කියලා බොහොම සතුටු ඉතින් මේ පොන්න දෝගිය හොඳටම දැන් දවල් වෙලා බඩගින්නේ ඉඳලා කෑම ටික අරගෙන හිටන් ඒ වන්දට වෙලා ටිකක් හිටියා. ඉඳලා ඩිංගක් අවදිලා බැලුවාම අර කුඹුර සම්පූර්ණයෙන් රත්තරන් මා. බිනදට කතා කරලා කිව්වා තොඳුර මම හාපු හරිය ඔක්කොම රත්තරන් වාගේ පේනවා මේ බඩගිනි වෙලා කෑම අරගෙන මේ ඇද්දක නිලංකාරවනා වගේ කියලා කිව්වා. ඒක ගිහිල්ලා බැලුවා. බැලුවාම ඇත්තටම රත්තරන්. නගුලේ කැටයක් ගහලා බැලුවා ඇත්තටම රත්තරන්. මේ දිග කතාවක්. ඉතින් මේ පොන්න දොගයා ඒ රටේ ප්‍රධාන සිටුවරයා වුණා. ආනපින් මේ නිරෝධ සමාපත්තියට සමවැදෙන තෙරුන් වහන්සේට දානය පූජා කිරීමේ ආනිසංස. දාසක් කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදෙලා පින්ඳ පාත වඩින. අන්තිම හිඟන ගයක් බලාගෙන බඩු. මේක දැක්ක සක්‍රය. දැකලා හිටන් සුජායාගේ භාර්යාව සුජත් එක්ක ඇවිල්ලා පාරායිනේ අන්තිම හිඟන පැලක් මවාගෙන ඉන්නවා මේ දෙන්න. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා. වඩිනකොට අර බිරිඳ කිව්වා සුජා මේ ස්වාමීනි ආඳුර නමක් වඩිනවා වගේ පොඩ්ඩක් බලන්න කිව්වා. එයා ඉතින් අර නහලලට අතේම තියලා බැලුවා. අනේ මේ අපේ ස්වාමීන් වහන්සේනේ වඩින්න වඩින්න කියලා වඩම්මලා මේ කාශ්‍යප මහරහතන් වහන්සේට දානි පූජා කළා. පාත්‍රයේට දාන ටික පූජා කළා මුළු පළාතම සුවඳයි. බැලුවා මොකද කියලා. මේ සක්‍රය. ඇයි මේ දුප්පත් මිනිසෙකුගේ සැප පහරගත් පැහැරගත්තේ කියලා ඇහුවා. අද මේ දාණය දුප්පත් මිනිසෙක් පූජා කළා නම් සිත සම්පත් හෝ ලබනවා. ස්වාමීනි මං වගේ දුප්පත් කෙනෙක් නැහැ. ඔය අනේක වර්ණ ආදී දෙවි එනකොට මං අයින් වෙන්න ඕන. කොහොම කිව්ව සක්කරය. කියලා හිතන් ඊළඟට ඇව්ව ස්වාමීනි මගේ පිනට බාධාවක් වුණාද? නෑ ඔබේ පිනට බාධාවක් වුණේ නෑ කිව්වා. ඉතින් අහෝදානං මයාදින්නම් කස්සපේ සුප්පතිත්තිකං කියලා උදං අනානා දෙව්ලොවට ගිය බව සඳහන් වෙනවා. ඔය විදිහට එදා විපාක දෙමනවා මේ Nirodha Samaapattiයට සමවැදෙන ශ්‍රාවකයාට කරන පූජාව. දවසක් මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියොත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මලමිනියයි නිරෝධයට සමවන් පුජ්‍යලයාගේ මොකද වෙනස කියලා. සරියොත්තරන් වදාරනවා මලමිනේ වාචේ සංස්කාර නිරෝධ වෙලා කාය සංස්කාර නිරෝධ වෙලා චිත්ත සංස්කාර නිරෝධ වෙලා ආයශය ඉවර වෙලා ගිහිල්ලා උස්නයක් නැහැ ඊළඟට ඉන්ද්‍රියන් බිඳිලා විනාශ වෙලා ගිහිල්ලා නිරෝධයට සමාන පුජ්‍යලයාගේ එයාගේ කාය සංස්කාර නිරෝධයි වාචි සංස්කාර නිරෝධයි චිත්ත සංස්කාර නිරෝධයි මලමිනියයි මේ දෙන්නගේ මේ කාරණා තුන සමානයි. මලමිනිය උස්නේ නැහැ, ආවිසේ නැහැ, ඉන්ද්‍රියන් විනාශ වෙලා. නිරෝධයට සමවන් පුජ්‍යලයාගේ ආවිසේ පවතිනවා, උස්නේ පවතිනවා, ඉන්ද්‍රියන් ප්‍රසන්නව පවතිනවා. මේකයි වෙනස කිය වදාන. පින්වත්නි දැන් ඉතින් අපේ ධර්මදේශනා කාල වේලාව අවසන් වෙගෙන යන්නේ අද මේ Nirodha Samapattiye පිළිබඳව හැඳින්වීමක් කරන්නට යෙදුනේ ගැඹුරු ධර්මයක් ඒ වුණාට ශ්‍රාවකයන්ට මේ පිළිබඳව දැනුමක් ධර්මයක් ඥානයක් ඇති කර ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒකට සමවදින්න අෂ්ඨ සමාපත්තිලාභී අනාගාමී රහත් කියන ශ්‍රාවකයන්ට පමණයි පුළුවන්. ඉතින් මේ සමතේ පස්සනාදී ගැනත් කරුණ විස්තර වුණා. ඒ ගැනත් හොඳට කල්පනාවට ගන්නට ඕන. අද ධර්ම දේශනාවේ දායක පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඕන. අද ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන තිබෙන පොල්ගස්සෝයට වෙනිවල්කොළ සම්බෝධි යෝගාශ්‍රමයේ වැඩවසන මහෝල්පත ගුණානන්ද හිමිපාණන් මහත්මයා උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ පැවිදි ජීවිතයට පත්ව දිනේට ආශිර්වාද ලබා ගැනීම සහ බොහෝ කලකට පෙර නැසී ගිය මව්පිය දෙපළාත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සම්බෝධි යෝගාශ්‍රමේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට උන්වහන්සේගේ සියලු බලාපොරොත්තු සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මහරගම පංගෝපාරයේ 120 වෙනි 12 නිවසේ ආනන්ද කැකුලාවල මහතා දායකත්වයේ ලබාගෙන තියෙනවා. අරමුණ වන්නේ නාතන් නාත්තන්ඩියේ පදිංචිව සිටි විශ්‍රාමලත් විදුහල්පති එස් කැකුලාවල මහතාට පින් අනුමෝදන් කිරීම එස් කැකුලාවල මහතා අලාවත මාදම්පා සේනානායක විද්‍යාලයේ ගුරු ජීවිතය ආරම්භ කළ පින්වතෙක් දසබලධාරී බුදුරද යන ගීතයේද රචනා කළේ එතුමායි එතුමාට පින් අනුමෝදන් කරන්නේ එස් කැකුලාවල මහතාගේ බිරිඳ සහ දූ දරු පිරිස. ඒ වගේම හිමදුව මහවැල්ල කුඩුමුල්ලේ එම්.ඒ. පතිරණ මහත්මිය. ඊළඟ දායකත්වයේ ලබාගෙන තිබෙනම අරමුණ වන්නේ වසර 7කට පෙර මියගිය ඒපී ඇඩ්ඩින් අප්පුහාමි පියාණන්ට හා මාස 7කට පෙර මියගිය එම්.ජී. ජේන්නෝන මෑණියන්ට සහ වසර 6මාරකට පෙර මියගිය ඒපී ආර්යපාල සෝයුරාටත් වසර 6කට පෙර මේගඩදී මියගිය නන්දා පතිරණ සෝවිරිය හා සියලු මියගේ ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කෙරීම. අම්පාර මධ්‍යම කඳවුර වෙහෙරගම 10න් 78 නිවසේ එම් ඇනීමාරසිංහ මහත්මිය දායකත්වයේ ලබාගෙන තිබෙනවා. අරමුණු වන්නේ වසර 28කට පෙර පරලොව සැපත් පියතමන්ටත් මෑණියන්ටත් දිලාන සමරජීව පුතණවන්ට සහ ජයසේන සොහොයුරන්ට පින් අනුමෝදන් කිරීම සහ අශාන් ඉරංග සමරතුංග ඇතුළු දැනට සුජීවත්ව සිටිනා පවුල සියලේ ඥාති හිතවතුන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. ඒ දායක දායිකාවන්ගේ සියලු බලාපොරොත්තු මේ උදාර පින් බලයෙන් සඵල වේවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අති උදාර කුසල රාශියක් උපදවා ගත්තා. මේ කුසල බලයෙන් ඒ දායක දායකාවන්ගේ සියලු බලාපොරොත්තු සඵල වේවා මේ ධර්ම ශ්‍රවණය කරව සියලු ශ්‍රාවකයන්ටත් මේ පින් බලයෙන් ප්‍රතිපත්ති ධර්ම පුරාගෙන මේ නෛර්යානික ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මාබෝධය කර ගැනීමට හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්න.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 සදහවතුනි මෙම ධර්ම ශ්‍රවණයේ ඇසුරෙන් ඇතිවන දහම් ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට මේ දුරකථන අංකය ඔබට භාවිත කළ හැකි 2 70යි 49යි 18 2 70යි 49යි 18 නැවත 2 70යි 49යි 18